සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දෙට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සෙකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති සුපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්න නමෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත් තං ලෝකස්සාති ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා චම්භිතත්තං වා ලෝමහං සෝනහිස්සති ඒතේන සච්ච වජ්ජේන පාතු ත්වං රතනත්තයන් ඒතේන සච්ච වජ්ජේන පාතු ත්වං රතනත්තයන් ඒතේන සච්ච වච්චේන පාතු ත්වං රතනත්තයං බාහුං සහස්සමබිනිම් මිතසායුදන්තං ගිරිමේක ලංමුදිත ගෝර සසේන මාරං දානාදි ධම්ම විධිනා චිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජය මංගලානි මහරාතිරේක මබ්හයොත් ජිත සබ්බරත්තිං ඝෝරං පනාලවක මක්ක මතද්දයක්ඛං කන්තේ සුදන්ත විධිනා ජිතවා මුනිං තේජසා භවතු තේ ජය මංගලානි නාලාගිරින් ගජවරං අතිමත් භූතං දාවග්ගේ චක්කමසනීව සුදාරුණං තං මෙත් තම්බුසේක විදිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජය මංගලානි උක්කේත කග්ග මතිහත් සුදාරුණං තං ධාවං පත්තියෝ ජනපතං ගුලිමාලවන්තං ඉද්ධේ භේසංඛත මනෝ ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජය මංගලානි කත්වාන කට්ඨ මුදරං ඉවගබ්බෙනියා චින්චාය දොට්ඨ වචනං ජනකාය මජ්ජේ සන්තේන සෝම විධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජය මංගලානි සච්ඡං විහාය මති සච්චකවාදකේතුම් වාදාපිරෝ පිතමනං අති අන්ධ භූතං පඤ්ඤාපදීපජලිතෝ චිත්තවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජය මංගලානි නන්දෝපනන්ද භුජගං විභුදම් මහිද්දෙන් පුත් උත්තේන තේර භුජගේන දමාපයන්තු ඉද්දෝපදේශ විදිනා චිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජය මංගලානි දුක්ඛාදිත් දිට්ඨි බුජගේන සුදට්ඨහත්තං බ්‍රහ්මං විසුද්ධි ජුති මිද්ධි බකාභිදානං ඥානාගදේන විධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජය මංගලානි ඒතාපි බුද්ධ ජය මංගල අට්ඨගාතා යෝ වාචකෝ දින දිනේ සරතේ මතන්දී හිත විත්වානනේක විවිධානි චුපද්දවානි මොක්ඛං සුඛං අධිගමීය නරෝ සපඤ්ඤෝ සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සප්ප මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාව සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත්තයක්ඛ භූතානං පාපක්ඛ නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තුතේ සම්මුපද්දවේ නක් කත්තයක්ඛ භූතානං පාපග්ගහ නිවාරණ පරිත්තස්සානුභාවේන හන්තුතේ සංඋපද්දවේ නක්ඛත්තයක්ඛ භූතානං පාපග්ගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තුතේ සංඋපද්දවේ